තවත් අපිට ප්‍රශ්න සමූහයක්ම තියෙනවා. අපි එකිනෙක අරගෙන යථාබෝධයක් ලබා ගැනීමට විග්‍රහ කරගනිමු. සත්ත බොජ්ජංග ධර්මවල ධම්ම විචේ සහ උපේක්ෂා සම්බොජ්ජංගය විස්තර කරලා දෙන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ධම්ම විචේ කියන්නේ විචක්ෂණ නුවණින් යුක්තව ධර්මයේ පිළිබඳව විග්‍රහ කර ගැනීම. ඒක නිවනට හේතුකාරක වෙන කොටසක්. ධම්මවිචේ සම්බොජ්ජංගය කිව්වෙත් ඒකයි. බොජ්ජංග කියලා කියන්නේ අවබෝධයට අංගයක් වෙනවා කියන එක. බොජ්ජහංග තමයි බොජ්ජංග කියන වචනෙන් එන්නේ. අවබෝධය සඳහායි ඒකට හේතු වෙන්නේ. එතකොට ධම්මවිචය කියන්නේ ධර්මයේ පිළිබඳව නැත්නම් ත්‍රිලක්ෂණේ චතුරාර්ය සත්‍ය ආදී වන්නා මේ ධර්මයන් පිළිබඳව විචක්ෂණ නුවණින් ධම් සාකච්ඡා කිරීම ධර්මයේ මෙනෙහි කිරීම ආදී කටයුතු. ඒ කටයුතු සිද්ධ කිරීමේදී සිද්ධ වෙන්නේ මේ නිවනට හේතුකාරක වන්නා වූ ධර්මයේ පිළිබඳව විනිශ්චයක් ලැබෙනවා. ඒ වගේම විචක්ෂණ නුවණින් ධර්මයේ ගැන මෙනෙහි කරනකොට විනිශ්චයකට වහින්න පුළුවන් වෙනවා. පරප්‍රත්‍ය රහිත වෙනවා අනුන්ගේ ආධාරයක් අවශ්‍ය නැති වෙනවා. ඒකයි තියෙන ස්වභාවය. උපේක්ෂා සම්බොජ්ජංගය කියන්නේ යම්කිසි ඇලීමක් ගැටීමක් තියෙනවා නම් ලෝකේ වටිනවා කියලා දෘෂ්ටිය මුල් කරගත්තාම චන්ද රාගයෙන් ලෝකෙට ඇලුම් කරනවා. ඒ චන්දරාගයෙන් ඇලුම් කරන වස්තුව හැමෙලෙම බාධා පැමිණෙන දෙයක්. <coughs> පල්ලන්ට අහුවෙච්ච මස් කට්ටක් වාගේ උගුස්සන්ට අහුවෙච්ච මස් කැටියක් වාගේ මේ වගේ විවිධ උපමා වලින් පෙන්නනවා. මේ චන්දරාගයෙන් බැඳෙන ලෝක ස්වභාවයේ හැටි. ඒ පංචකාමයේ හේතුකාරක වෙන කාම ගෝචර වස්තු මේ ලෝකේ හැමතැනම තියෙනවා. ඉන් ඒ වත්තුන්ගෙන් කාමාස්වාද විඳින්න ලෝක සත්වයා හරි කැමති. ඒක එක්කෙනෙකුට සීමා වෙලා නැහැ. ලස්සන දෙයක් තියනවා දැක්කොත් ඒක බලන්න එක මිනිස්සෙකුට සීමා වෙලත් නැහැ. තව කෙනෙකුටත් බැලිය හැකියි. තවත් කෙනෙකුටත් බැලිය හැකියි. ඊට පස්සේ ඒ ඇයිට මේ වත්තුව එකක් තියෙනවා දහසක් බලන් ඉන්නේ. චන්ද රාගයෙන් ඒකේ බැඳිලා එතකොට ලොකු පොරයක් එනවා අයිති කරගන්න. ඒකට වටිනාකමක් දෙනවා ඒ පිරිසම. ඊට පස්සේ මම කරගන්න මගේ කරගන්න උත්සාහ කරනවා. මේ ආකාරයෙන් ඊට ඇලුම් කරනකොට අර තරංකාරී ලෝකේ අනික් අයත් ඒක ලේසියෙන් එක්කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. එහෙම පුළුවන් දෙහෙම කරන් අපිත් ඉන්නවනේ කියලා පොර කලමු. ඒ වාගේ මේක කැඩෙන විදිහට විනාශ වෙන වස්තුවක්. ඔය චන්දරාගයෙන් බැඳෙන පංචකාම වස්තු වල හැටි. කඩන විදිහට විනාශ කරන ඒ වාගේට ගෝචර වෙන වස්තු. කැඩී විඳී විනාශ වී යන ඒවා. කොච්චර රක්ෂණය කරත් පෝෂණය කරත් වැහැරිලා විනාශයටපත් වෙන දුර්වල වෙන ඒවා. ඊවැ ස්වභාවයත් ඒකයි. එතකොට මොකද වෙන්නේ? ඒවා මම කරගන්න මගේ කරගන්න උත්සාහ කරලා මහා තරගයකට බැහැලා ලෝකේ බලවතුන් හැදිලා ඒවට නීතිමාලා හදා ගන්නවා. ඒ ඒ අයගේම වාසිය තමයි හදන්නේ. ඒ ඒ මට්ටමේ බලවතුන්ගේ ධනයට, ශ්‍රමයට, බලයට ඒවා ගෝචර කරගන්න ක්‍රමවේදයක් හදා ගන්නවා නීති කියලා. ලෝකේ නීති හදන හැටි. එක්තරා පාලන බලයකට යටත් කරගන්නවා ඒවා තමන්ගේ බලපුලුවන්කාරකම. අපි ඒකට රජය කියනවා. ඉතින් එහෙම හදාගෙන මොකද කරන්නේ? එක පිරිසකට වරප්‍රසාද ලැබෙන්න ක්‍රමයක් සලස්වා ගන්නවා. ඔක්කොටම නිදහස තියෙන හැබැයි සල්ලි වලට. උඹලා හරි හම්බ කරගෙන ලොකු මිනිස්සු වෙලා මෙයා විදහල්ලා. අන්න එහෙම ක්‍රමවේදයක්. එතකොට මොකද වෙන්නේ? පිරිසක් අසාධාරණයි කියලා කෑ ගහනවා, ගැටෙනවා. වෙහෙස වෙවි හම්බ කරනවා පිරිසක්. නොඑක ආකාර අලන්තීටම් හිඟි හිංසා ඇති වෙනවා. මේවා ඔක්කොම ගැටුම් පැත්ත. ඇලීමක් මුල් කරගෙන ගැටෙන්න වෙන හැටි. ඇලීමට හේතු වෙන අරමුණකින් අරමුණු කරලා හිත පහල කරපුවාම අපි කියනවා ඒකට රාග හිත් කියලා. ඒවා ස්වභාවයෙන් දැවෙනවා. මොකද රාග හිත් වලට අරමුණු වෙන වස්තුව අර පංචකාමකට ගෝචර වස්තු නිසා ඒවා කැඩෙන බිඳෙන විනාශ වෙන වස්තු නිසා හැම වෙලෙම බයෙන් තැතිගැන්මෙන් ඉන්නවා කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද අනුන්ට කලාබිද විනාශ කරන්න පුළුවන් දේවල් නිසා ඊර්ෂ්‍යාකාරී වෛරක්කාරී පලිගන්න අය කලයිද විඳීද විනාශ කරයිද ඔය බයිනුත් ඉන්නවා ඒවා ස්වභාවයෙන් නොයෙක් ලෙඩ රෝග ආදී දුක්ඛතර ගෝචර වෙලා කැඩී බිඳී විනාශ වී යන නිසා අනේ අනේ කැඩී බිඳී විනාශ වී යයිද අනේ එහෙමනම් වෙන්න එපා දෙයියන්නේ දෙයි හාමුදුරනේ කියලා පටන් ගන්නවා ඉතින් දෙයියා යදින්න අර පංචකාම කුණු වතුරි රැක ගන්නවා දැන් මේ ආකාරයෙන් ලෝකේ විවිධාකාර මෝහයන් ඇති වෙනවා. ලෝභය මුල් කරගත්තාම ඒකට ගැති වෙලා අවිද්‍යාවෙන් ඇත්ත තේරෙන්නේ නැති නිසා ඒක හරි වටිනවා කියලා අරගෙන ඒ මුල් කරගෙනම ගැටීමට ගෝචරින ක්‍රමයක් හැදිලා මුලාවට පත්වන හේකුත් හැදෙනවා. ඒ නිසා කියනවා ඔකට ඇසුරු වුණාම ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුත් වෙන මානසිකත්වයක් උදා වෙනවා. ඒකට හේතුනේ අර රාගික වස්තුන් කෙරෙහි තියෙන වටිනාකමක් දීම. වටිනාකමක් දෙන්නේ මොකක් නිසාද? ඒවා නිත්‍යයි සුඛයි අත්තයි කියන මේ දෘෂ්ටියට බැහැලා ඉන්නවා. ඒව ඇති ස්වභාවය දකින්නේ වැහිලා. ඒකට කියනවා අවිද්‍යාව. මෙන්න මේ අවිද්‍යාව කියන ස්වභාවය වැහුනහම අනිත්‍ය දේ නිත්‍යයි කියන විපරිණ විකෘති අදහස ගන්නවා. විපරීත අදහසක්. දුක්ඛ දේ සුඛයි කියන අදහස ගන්නවා. ඔවට කියනවා විපල්ලාස නැත්නම් විපර්යාස. මානසික විපර්යාස. අනත්ත දේ අත්තයි කියලා ගන්නවා අසුබ දේ සුබයි කියලා ගන්නවා. තණ්හාවෙන් ඒවා අල්ලා ගන්නවා. එතකොට දෘෂ්ටියෙන් බැඳෙනවා අයුවට ඒ දෘෂ්ටියෙන් බැඳිලා දෘෂ්ටි පරයාසයක් ඇති කරනවා. ඒ සංඥාව අත්හැරින්නේ නැහැ. මොකද යථාර්ථය දකින්න නැතුවම මුලා සංඥාවක්මයි එන්නේ. වටිනා දේවල් වටිනා වස්තු කියලා නම් ගොත් තියාගෙන ඒ සංඥාවන්ගෙන් ඒවා ඇසුරු කරන්න පටන් ගන්නවා. මගේ වස්තුව, මගේ අහවල් එකන. ඉතින් මගේ ගේ දොර ඉඩකඩම් ඔය හැම වචනයක් පාසාම හැදිලා තියෙන්නේ මායා වස්තු මායා ස්වභාවයන්ගෙන් විවිධාකාර කොටස් එකතු වෙලා ඒවයන් එහෙම හැදිලා තියෙනවා ඊට පස්සේ ඒ කොටස් සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙනවා ඔය ක්‍රමයට ගිහිලා බෙදාගෙන බෙදාගෙන බලනකොට අති සූක්ෂමයට නිකන් ගිහිලා මනසෙන් හටගත්ත ගති ලක්ෂණයන්ගෙන් පහළ වෙච්ච తాවකාලික මුලාවක්මයි මුලාවෙන් පහළ වෙච්ච ප්‍රතිඵලයක්ම බව දකින්න වෙනවා. දැකේ නැති කට්ටිය මොකද කරන්නේ? ඇති දේවල් හැටියට අරගෙන ඔය කියන්නා වූ අනිච්චේහි නිච්ච සංඥාව, දුක්ඛේහි සුඛ සංඥාව, අනත්තේහි අත්ත් සංඥාව, අසුභේහි සුභ සංඥාව කියන. මෙන්න මේ සංඥාවන්ට ගෝචරලා දෘෂ්ටි වශයෙන් බැඳිලා සංඥා චිත්ත වශයෙන් බැඳෙනවා. දැන් මොකද වෙන්නේ? මේක දැනගන්න ඕනේ මෙන්න මේ ක්‍රමයට. එතකොට මේ සැප දුක් දෙක ඇති වෙනකොට ඇලෙනවා ගැටෙනවා නම් මුලාවටපත් වෙනවා නම් ඒ හැම එකක්ම වික්ෂිප්ත භාවයටපත් කරන සිත්වල ස්වභාව. ඒ සිතේ ස්වභාවය ඒකමයි. ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා. ඒ සිත්වල හැටි. එහෙනම් ඒවැය ස්වභාවය හැම වෙලෙම වික්ෂිප්තතාවයෙන් යුක්තයි. ඇලෙනවා නම් ගැටෙනවා නම් මධ්‍යස්ථ භාවයක් නැහැ. මොනවා කරන්නද ඉතින් උපන් හින්දා ඉන්නවා කියන මට්ටමේ ඉන්න බෑ. මොනවා කරන්නද ඉතින් ඇහැක් හැදුනා රූප පේනවා ඉතින් හොඳ ඒවත් පේනවා නරක ඒවත් පේනවා ඉතින් මොනවා කරන්නද? මට පේනුනට වැරයක් ඇතිව පේනින්නේ හරයක් ඇතිව නෙමෙයි දැන්නේ ඔක තේරෙන්නේ. ඔය ආකාරයෙන් යථාර්ථය දකිනකොට මධ්‍යස්ථ භාවයක් ඇතිනා හිත විසිරිලා යන්නේ නැහැ ඒවා පස්සේ. ඒවා මුල් කරගෙන ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න යන්නේ නැතුවම වික්ෂිප්තතාවය නැතිලා අවික්ෂේපය කියලා එකක් ඇති වෙනවා. නොකැලමුණු බවක්. මෙන්න මේ නොකැලමුණු බවක් ඇති වුනහම එතන හට ගන්නවා ධානාංගය. සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං කියන තැන. ඒකාග්‍රතාව කියලා චෛතසිකයක් ඇති වෙනවා. ඒකාග්‍රතාවේ නිවන මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ නිවන අග්‍ර කරලා හිත විහිදියෝ කොතනකවත් බැඳිලා නැහැ මෙන්න මේක තමයි උපරිම ආර්ය විනය උපේක්ෂාව අන්නේ ආර්ය විනය උපේක්ෂාවක් යම් කෙනෙකුට ඇති වෙන නම් ওই ධර්මානුකූලව ඒකට කියනවා උපේක්ෂා සම්බොජ්ජංගේ ඒවා වැඩෙන්න ඕනේ <coughs> අරියතුන් වහන්සේට පූර්ණ වශයෙන් වෙඩලා ඉවරයි අනිකාට එක එක මට්ටමේ මට්ටම ටිකෙන් ටික වැඩෙනවා ආර්ය මාර්ගය අනුගමනය කරන අයට. ඉතින් ওই දෙක තේරුම් ගන්න ඕනේ විදිහට.